සම්මා සම්බුදු සරණයි සොපින්වත් ඔබ සියලු දෙනාටම නිබද ශ්‍රේෂ්ඨ ධර්මය ලොව පුරා විසිරුවා හරින බෞද්ධ ආරූප වාහිනී නාලිකාවේ ධම් සභා මණ්ඩපය අප මෙලෙසින් ආරම්භ කරනවා. අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනයෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ තාම নমස්කාර පූර්වකව අද ධර්මදේශනාව උදෙසා පිළිගනු ලබනවා.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 සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සන්දී ශ්‍රද්ධා සම්පන්න සද්ධර්මයේ අසනු කැමති කාරුණික බෞද්ධ පින්වත්නි උතුම් වෙසක් පුරපසළොස්වක පොහොය ආසන්නම කරගෙන ඒ පොහොය මධ්‍යයේම සිදු කරන ලබන ධර්ම දේශනාවක් මේ පින්වත් පිරිසගේ හිත්වලත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවය ප්‍රසාදයක් පහළ වෙච්ච කාලයක් පින්වත්නි ඔබ දන්නවා බොහෝම දුර්ලභව තමයි අපිට බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහෙන්නේ ඒ දුර්ලභව මුණ ගැහෙන සද්ධර්මයේ අපේ ජීවිතවලට සම්බන්ධ කරගත්තොත් අපිට සසර දුක්ගිනි නිවාලන මේ සද්ධර්මය අපිට පමුණවා ගන්නට පුළුවන් වුණොත් අපිට සසර දුකෙන් නතර වෙන්න වාසනාව ලැබෙනවා මේ ගෞතම සාසනය තුළදීම අපිට ඒ කටයුත්ත යම් ප්‍රමාණයක් හෝ දුරට සිදු කර ගන්නට පුළුවන් අපි මේ ධර්මයේ තුල ඒ ධර්මයට අනුකූලව කටයුතු වල යෙදුනොත් පින්වන්දි තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා ඒකායනෝ අයන් භික්ඛවේ මග්ගෝ මහණෙනි මේ එකම එක මගක් තියෙනවා ඒ මා එකම එක මාර්ගය ඔස්සේ ගමන් කරොත් අපිට මේ සසර දුක්ගිනි ටික නිවාලන්න පුළුවන් කියලා දේශනා කරනවා ඒ එකම මග ඒ ඒකායන වයම් බික්කවේ මග්ගෝ ඒ එකම මාර්ගය ඔස්සේ ගමන් කරලා අපිට සත්තානං විසුද්ධිය මහන්නේ මේ සත්වයන්ගේ පිරිසුදු භාවයට ලක් වෙනවා කියනවා මේක මාර්ගය ඔස්සේ ගමන් කළොත් සත්වයන්ගේ පිරිසුදු භාවය පින්වත්නි සත්වයන්ගේ පිරිසුදු භාවය කියනකොට මේ කායික ස්වභාවය අපි සිදු කරගන්න බාහිර පිරිසුදු වීම නෙමෙයි අපේ මානසිකත්වය තුළ ඇති කරගන්නා වූ පිරිසුදු භාවයයි. එහෙනම් ඉතින් අපේ මානසිකත්වය අපිරිසුදු වෙලා තියෙනවා නොඑක උපක්ලේශයන් නිසා. අන්නේ උපක්ලේශයන් දුරු කරගන්න පුළුවන් වුණොත් මානසික පිරිසුදු භාවය ලබා ගන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඒකායන වයම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියයි සත්‍යයන් පිරිසුදු වෙනවා එකම එක මාර්ගයේ ගමන් කරනකොට. ශෝක පරිද්දවානං සමතික්කමාය. එහෙනම් ශෝකයන් පරිදේවයන් ඉක්මවන්න පුළුවන් කියලා කියනවා. පින්වත්නි ශෝක කියලා කියන්නේ ඔගොල්ලෝ දන්නවා අපි කැමති දේ නොලැබීම අපිට ඇති වෙන ශෝකයක්. ඒ කැමති දේ නොලැබීම නිසා ශෝකය ඇති වෙනවා. ඒ නිසා වැළපීම සුසුම් හෙලීම අපි තුල ඇති වෙනවා. ඒ කැමති දේ නොලැබීම හෝ කැමති දේ අහිමි වීම මත වැළපීම සුසුම් හෙලීම සිදු කරනවා. ආන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ශෝක පරිද්දවානං සමතික්කමාය ආන්න එහෙනම් ඒ ඒ තුලින් අපිට ඒ ඉක්මවන්න පුළුවන් කමක් තියෙනවා කියනවා. එහෙනම් කුමක්ද ඉක්මවන්න පුළුවන් කියලා කියන්නේ? ශෝක, සුසුම් හෙලීම් ඒවා අපිට ඉක්මවන්න පුළුවන් කියලා කියනවා. දැන් ඇත්තටම අපි ගත්තොත් අපි දැන් ශෝක වෙන තැන කුමක්ද වෙන්නේ? අපි ශෝක වෙනවා. මේ සුසුම් හෙලන තැන කුමක්ද වෙන්නේ? සුසුම් හෙලනවා. එතකොට එහෙමනම් අපි මේ එකම මාර්ගයේ ගමන් කිරීම නැතිව ඇති අපි විසුද්ධි භාවයටපත් වෙලත් පිරිසුදු භාවයටපත් වෙලත් නැති නිසා තමයි ශෝක වෙන තැන ශෝක වෙනවා සුසුම් හෙලන තැන සුසුම් හෙලන්නේ. නමුත් තථාගත බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ මේ එකම මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තුල ගමන් කරනකොට සත්වය පිරිසුදු භාවයටපත් වෙනවා. ඒ සත්වයන්ගේ ශෝකයන් වැළපීම් සුසුම් හිලීම් ඉක්මවන්න පුළුවන් කියලා. දුක්ඛ දෝමනස්ස අත්ංගමාය. නැවතත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දුක්ඛ දෝමනස්ස අත්ංගමාය. දුක් දුම්නස්ටික කොමක්ද? දුක් දුම්නස් මොනව කරන්න පුළුවන් කියනද? නැති කරන්න පුළුවන් කියනවා. ඕගොල්ලෝ මාත් එක්ක කතා කරන්න. දුක් දුම්නස් නැති කරන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් දුක් කියනකොට පින්වත්නි කායික ස්වභාවය ඇති වෙන දේවල් දුක් වෙනවා. දෝමනස්ස කියලා කියන්නේ මානසිකත්වයේ ඇති වෙන ඒ දේවල්. එහෙනම් කායික පීඩාවන් තමයි මේ දුක් කියලා කියනවා. එතින් මානසික ඇති වෙන පීඩාවන් අපි කියනවා දෝමනස්ස කියලා. දැන් කායික දුක් මානසික දුක් තියෙනවා. ඒ නිසා එහෙනම් කායික මානසික දුක් නැති කරන් නැති කරන්නේ පුළුවන් කියනවා බුදුරජාණන් වහන්සේ කුමකින්ද මේ එකම එක මගේ ගමන් කළොත් අන්න බලන්නකෝ එකම මගේ ගමන් කරනකොට සත්වෝ පිරිසුදු වෙනවලු ඒ වගේම ශෝක වැළපීම් ඉක්මවන්න පුළුවන් කියනවා ඒ වගේම දුක්ඛ දෝමනස්යන් නැති කරන්න පුළුවන් කියලා කියනවා අන්න බලන්නකෝ එතකොට එහෙනම් අපි දැන් ඒකායනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය සෝක පරිද්දවානම් සමතික්කමය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය හැබැයි ඔය කටයුතු කරනකොට විශේෂ වූ ඥානයකට පැමිණෙන්නත් පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් පුළුවන් නිබ්බානස සත්‍ය කිරියාය නිවන උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්න තමන්ටම පුළුවන් කියලා කියනවා කුමක්ද මේ මේ මේ එකම එක මගේ ගමන් කරනවා. අන්න බලන්න. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ ගමන් කර මාර්ගය මොකද? සතර සතිපට්ඨානෙ. අන සතර සතිපට්ඨානෙ නැමැති ඒ ඒකායන මාර්ගය ඔස්සේ ගමන් කළොත් අන්න බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා එහෙනම් අපිට දුක සුසුම් හෙලීම් ඒ වගේම කායික මානසික දුක් වලින් ඒවෙන් අපිට නැති කරගන්න ඉක්මවන්න පුළුවන්කම තියෙනවා කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්නත් පුළුවන් කියලා. නිර්වාණය සාක්ෂාත් කරගන්නත් පුළුවන් කියනවා. එහෙනම් බණ ඒ කියන්නේ සසර දුකෙන් එතර වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ නැවතත් කතමේ චත්තාර කුමද්ද මහන්නේ මේ මේ මේ ධර්ම හතර කුමක්ද මේ ධර්මතා හතර ගැන ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරනවා ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති මහණෙනි සද්ධර්මය අවබෝධ කරගන්න කැමති ආනර අවසානදී දේශනා කළ වගේ සසරෙන් එතර වෙන්න කැමති ඒ භික්ෂුව කරන්නේ මොකද්ද කායේ කායානුපස්සී විහෙරති එහෙනම් මේ සතර මහා ධාතු වලින් හටගත්ත කයේ යථා ස්වභාවය නුවණින් දකිමින් විහෙරති කියන්නේ වාසය කරනවා. අන්න වාසය කරනවා. එහෙම වාසය කරනවා. ඒ විදිහට මුන්වහන්සේ වේදනාව ගැනත් විස්තර කරනවා. සිතේ තියෙන චිත්තානුපස්සනාව ගැනත් විස්තර කරනවා. උන් ධම්මානුපස්සනාව ගැනත් ওই විදිහටම විස්තර කරනවා. ඒ විදිහටම වාසය කරනවා කිය. එතෙන්ද එහෙනම් කායේ කායානුපස්සී විරති කොහොමද දැන් කයේ දැන් අපිට වෙලාව සීමිත ස්වභාවයක් නිසා අපි එක කොටසක විතරක් අපි අරගෙන විස්තර කරමු. එහෙනම් දැන් කයේ කයානුව බලන්ට ඕන එහෙනම් අර සත්‍යය පිරිසුදු වෙන විදිහට දුක්ඛ දෝමනස්යන් නැති වෙන විදිහට නේ ශෝක පරිදේවයන් ඉක්මවන විදියට විශේෂ ඥානයකට පැමිණෙන්න පුළුවන් විදිහට නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් විදිහකට දැන් කොහොමද කයේ කයානුව බලන්නේ අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්ස ඔන්න බල හරිය ලස්සනට පැහැදිලි කරනවා එහෙනම් මහණෙනි මේ සතර මහා ධාතු වලින් හටගත් මේ කයෙහි ඒ ස්වභාවයේ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් කොහොමද ඉන්නේ ඒ ඉන්න ක්‍රමේ තමයි එහෙනම් බලන ක්‍රමේ තමයි ආතාපි සම්පජානෝ ආතාපි කියන්නේ කෙලස් තවන වීරියෙන් ඔන්න කෙලස් තවන වීරියෙන් ආතාපි සම්පජානෝ මනා සිහිනුවණින් මනා සිහියෙන් ආතාපි සම්පජානෝ සති සතිය කියන්නේ සිහිය එහෙනම් කෙලෙස් තවන වීරියෙන් මනා නුවණින් මනා සිහියෙන් සිහියෙන් ඊට පස්සේ කුමක්ද එහෙනම් විනෙය්‍ය ලෝකේ අන්න විනෙය්‍ය කියන්නේ දුරුකරන්ඩ කුමකද ලෝකයේ ලෝකයේ දුරුකරන්ඩ කියනවා කුමක්ද අවිජ්ජා දෝමනස්සන් අන්න බලන්නකෝ එහෙනම් දැන් අවිජ්ජා දෝමනස්යන් දුරු කරන්නලු අවිජ්ජාව කියන්නේ කුමක්ද දැඩි ලෝභය දැඩි ලෝභය ඉතින් දෝමනස්සය කියන්නේ සිත දෝමනස කියන්නේ සිතේ ඇතිවෙන මේ ඒ තරහ ස්වභාවය වගේ එකක් නේ. ඕ දෝමනස්සේ. එහෙනම් ආන දැන් දුරු කරන්න විදියට මේ පදටි ගලප ගන්නකෝ. එහෙනම් කෙලස් තවන වීරියෙන් මනා නුවණින් මනා සිහියෙන් ලෝකයේ දුරු කරන්නලු අවිජ්ජා කියන්නේ විසම ලෝභේ නැත්නම් දැඩි ලෝභයයි. එතකොට දෝමනස්සේ කියන්නේ තරහවයි. එහෙනම් අන ලෝභයයි තරහයි දුරු වෙන විදිහට එහෙනම් අපි කරන්න ඕන මොකද්ද? මනා කියන්නේ කෙලස්තාවන වීරියෙන් මනා නුවණින් මනා සිහියෙන් ඒ කටයුත්ත කරන්න. පින්වත්නි එතකොට දැන් එහෙනම් ඔබ කල්පනා කරගන්න මෙහෙම. දැන් මෙතෙන්දී මනා සිහියෙන් මනා නුවණින් වීරියෙන් දැන් ලෝක අපි දැන් අවිද්‍යාව නැමැති අවිද්‍යාවෙන් හදාගත්ත නොදන්න කමින් හදාගත්ත ලෝකයේ ඒ ලෝකය තුල තියෙනවා එහෙනම් අවිජ්ජාය කියන්නේ ලෝභය ලෝභය කියන්නේ ආසාව නිකන් හිතන්නකෝ ආසාව ඒ ආසාව ලෝභය. එතකොට ඒ වගේම දෝමනස්සය කියන්නේ ව්‍යාපාදය. පින්වත්නි ලෝභය කියලා කියන්නේ ආසාව කියලා කියන්නේ කැමැත්තනේ. කැමැත්ත. එතෙන්දි ඒ ලෝභයේනේ කුමකටද ඔබ ලෝභ කරන්නේ? ඔබ කුමකටද ලෝභ කරන්නේ? කුමකටද ලෝභ කරන්නේ? ඒ අපි ලෝභ කරන්නේ ඇහෙන් දකින රූපවලට කනට ඇහෙන ශබ්දවලට නාසයට දැනෙන ගඳ සුවඳවලට එහෙනම් මේ කුමකටද ලෝභ කරන්නේ පංච නෑ උපාදානස්කන්ධ නෙවෙනේ පංච ඉන්ද්‍රිය කියන්නේ වෙන එකක් නේ ඒ දැන් ආයතන කියන්නේ තන එකක් නේ පංචකාමයන්ට පංචකාමයන්ට දැන් මේ පංච ආයතනයට අරමුණු වෙන අරමුණනේ ඇස කියන්නේ ආයතනයක්. ඒ ඇස නැමැති ආයතනයට අරමුණ වෙන්නේ රූපය. එතකොට ඒ රූපයට තමයි අපේ කැමැත්ත තියෙන්නේ. කන නැමැති ආයතනයට අරමුණු වෙනව ශබ්දය. ඒ ශබ්දයට අපේ කැමැත්ත තියෙනවා. ආන්න එතකොට එහෙනම් ඕක කියනවා පින්වත්නි කාම ඡන්දය කියලා. මේක පංචකාමය. මේ පංචකාමයට තියෙන කැමැත්ත කැමැත්තට කියනවා ඡන්දය කියලා ආයතන වල ගැටන ඒවට කොටස වලට අපි කියනවා අරමුණු වලට පංච කාමය. එහෙනම් මේ පංච කාමයට මේ තියෙන කැමැත්ත එහෙනම් අපි මේක කියන මොකද්ද? කාම ඡන්ද. මේ කාම ඡන්දය. එහෙනම් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ එහෙනම් දැන් ඔන්න අවිජ්ජා කියන්නේ කාම ඡන්දය කියලා අපි විස්තර කරගෙන ආවන්න පැහැදිලි කරගෙන. එහෙනම් දුරු කරන්න ඕන කුමක්ද? කාමච්ඡන්දය. ඒ වගේමයි දුරු කරන්න දෝමනස්සය. දෝමනස්සය කියන්නේ ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ තරහ. එහෙනම් දැන් අන්න එහෙනම් කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි දුරු වෙන විදිහට තමයි දැන් අපි මනා වීරියෙන් මනා නුවණින් මනා සිහියෙන් කටයුතු කරන්න ඕන. ඔන්න බලන්නකො. එහෙනම් දැන් වෙන එක එක ඒව කර කර හිටිය කියලා හරියන්නේ නැහැ. දැන් ඔබ මේ මේ සතිපට්ඨාන දේශනාවක්. ඉතින් ඔබ භාවනා කරන්න වාඩි වුණා නම් දැන් භාවනාව කරන අරමුණට ආව නම් ඔන්න දැන් කටයුත්ත කරන්න ඕන එක. එතකොට ඔබ භාවනාවට වාඩුණා නම් කුමන හෝ අරමුණක් සිහිපත් කරගනිමින් වාඩුණා නම් එතකොට කර්මස්ථානයක් සිහිපත් කරමින් වාඩුණා නම් ඔබට තියෙන්නේ කුමක්ද? එහෙනම් කෙලෙස් තවන වීරිය. මනා නුවණ, මනා සිහිය ඇති කරගෙන දුරු කරන්න කාමයට තියෙන කැමැත්ත නැත්තම් ආසාව. දුරු කරන්න වියා පාදය. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ විනෙය්‍ය ලෝකේ. මේ දුරු කරන්න කියනවා මේ ලෝකයේ ලෝකයේ තියෙන කාමච්ඡන්දයයි ලෝකයේ තියෙන ව්‍යාපාදයයි. දැන් ලෝකය කියන්නේ මොකද්ද? ලෝකය කියන්නේ කොමක්ද? ලෝකය කියලා කියන්නේ පින්වත්නි ඇස කියන්නේ ලෝකය. නාසය කියන්නේ ලෝකය. කන කියන්නේ ලෝකය. නේ? එහෙනම් ඇසයි රූපයයි චක්කු විඥානයයි. ඇසයි රූපයයි චක්කු විඥානයයි ගැටුණා නම් අන්න තින්නම් සංගති පස්සෝ එතන ස්පර්ශයත් උනා. එතකොට වේදනා සංඥා සංකාර. එහෙනම් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙන්න ආයතනයක් ඉපදුනා කියන්නේ ලෝකයේ පහළවීමයි. ඔන්න ලෝකය. දැන් මේ අපි සම්මතයේ විදියට ගණන් අරන් ඉන්න මේ ලෝකය නෙමෙයි ලෝකය කියන්නේ. මේ සම්මතය තුල ඉන්න මේ ලෝකයෙන් නම් ඔබට මිදෙන්න පුළුවන් නේ. සීදි විහාන කරගත්තනම් මේ ලෝකෙන් මිදුණා. නමුත් දුක් දුම්නස් ටික නැති වෙනවද? නිවන් ලබනවද? නෑ නෑ නෑ නෑ නෑ. බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ පින්වත්නි ඇස කන දිව නාසය කියන මෙන්න මේ ලෝකයන් වලින් නිදහස් වෙන්න කියන්නේ. ඇස කියන්නේ ලෝකය. ඒ ලෝකයෙන් නිදහස් වෙන්නලු. එතකොට මේ ඇස නම් ලෝකය. දැන් ඇස නැමැති ලෝකයේදී අන්න දැන් ඇස නැමැති ලෝකයේදී දුරු කරන්න කාමච්ඡන්දේ. දැන් එතකොට ඇසේ ඇති වෙනවද කාමච්ඡන්දේ? ඇති වෙනවද? ඇසේ ඇතිවෙනවද ව්‍යාපාදය ඇති වෙනවා. දැන් ඇසේ දැන් කියනකොට පින්වත්නි එහෙනම් ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි තුන්දෙනාගේ එකතුව කියන්නේ ලෝකයේ හට ගැනීම. චක්කුම් පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඤ්ඤාණ. ඔන්න ලෝකයේ හට ගැනීම. එතකොට මේ හටගත්තා වූ ලෝකයේ එතකොට දැන් අපි එහෙනම් ඇසයි රූපයයි චක්කු විඥානයයි ගැටුණා ගැටුණාට පස්සේ දැන් යමක් අපිට පේනවා. දැන් ඔබ හිතන්නේ මොකද්ද? පේනේන රූපයට ඔබ ඇලුම් කරන්නේ නැද්ද? ආස කරන්නේ නැද්ද? ආස කරනවා. අන්න පෙනෙන රූපයට ඇලුම් කරා කියන්නේ ආස කරා කියන්නේ කුමක්ද තියෙන්නේ? කාමත් ඡන්දය. අන්න කාමයට ආපු කැමැත්ත. කාමච්ඡන්දය. එතකොට ඒ කාමච්ඡන්දය දැන් ඔන්න ඔබට ආව ඇස අවබෝධ නොවීම නිසා. දැන් එතකොට ඇසට දැක්ක ඒ රූපය ඔබට ලබා ගන්න ඕන කියලා හිතට හිතෙනවා. ලබා ගන්න බැරි වෙනවා. එහෙම බැරි වෙනකොට දැන් ඔබේ හිතේ මොකද ගොඩනගන්නේ? ද්වේෂය. ඒ කියන්නේ එහෙනම් තරහ, ව්‍යාපාදේ. අන්න බලන්නකෝ. එහෙනම් ව්‍යාපාදේ හටගත්තා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මෙන්න මේ දුරු කරන්නලු ලෝකයේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. ඒ දුරු කරන්න දැන් ඔබට හිතුණට එකපාරට මේක දුරු කරන්න පුළුවන්ද? බෑ. ඒ තරමටම අවිද්‍යාවට හසු වෙලා. දැන් එහෙනම් ඒක කරන්න කියන ක්‍රමය කොහොමද? කෙලස් තවන වීරියෙන් මනා නුවණින් මනා සිහියෙන් තමයි කාමච්ඡන්දයන් දුරු කරන්න කියන්නේ තරහ ව්‍යාපාදය දුරු කරන්න කියන්නේ. එතකොට බලන්න පින්වත්නි අපි දැන් කොහොමද කෙලෙස් තවන වීර කියන්නේ දැන් පින්වත් දැන් ලෝකය හටගත්ත කියනකොටම ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන තුන් දෙනාගේ ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර හටගත්තා හටගත්තට පස්සේ දැන් අපි කල්පනා කරන්නේ කුමක්ද මෙන්න ඇහැට රූපයක් පෙනුණා පෙනුණු රූපය ලස්සනයි කොහේ ඉඳලා ආවද කොහේ යන එකක්ද කාගේ කවුද මොනවද කරන්නේ දැන් මොනවද අපි කරන්නේ දැන් අපි දැන් මොනවද මේ කරන්නේ කෙලෙස් කෙලෙස් කෙලෙස් ඇති කරනවා දැන් කෙලෙස් උපද්දවනවා එතෙන්දී අන්න එහෙනම් දැන් උපද්දවනවා කෙලෙස් ඒ උපද්දවන කෙලෙස් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අන්න මේ ආ කියන්නේ කෙලෙස් තවන වීරියෙන් දැන් අපි කෙලෙස් උපද්දනෝනේ එහෙනම් වීරියෙන් ඒ කෙලෙස් ටික කොහොමද කරන්න කියන්නේ තවන්න කියන කෙලෙස් තවන වීරියෙන් තවනවා කියන්නේ මේ ගිනිමලයක් ගහලත් කරන වගේ දෙයක්ද නෑ නෑ නෑ එහෙනම් දැන් අන්න ඔබට වීරියක් තියෙන්න ඕන කුමක්ද මෙන්න මේ කෙලෙස් හට ගන්නකොට ඒ ස්වභාවය එතකොට ඔබට නුවණක් තියෙන්න ඕන දැන් නුවණ නැත්තම් කෙලස් තවන්න බෑ. ඇයි නුවණ තියෙන්න ඕන කුමක්ද මේ සිදුවන ක්‍රියාදාමය කියන එක? සිහිය තියෙන්න ඕන නුවණ තියෙන්න ඕන. එතකොට අන්න එහෙනම් දැන් ඔබට ආයතනයක් ගැටුණනම් ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි මේ තුන් දෙනාගේ ස්පර්ශය නිසා අපිට යමක් පේනවා කියන තැන එනකොටම ඔබට නුවණ තියෙනවා නම් ඒ පෙනුණු දේ පෙනුනේ ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය කියන මේ තුන් දෙනාගේ ස්පර්ශය නිසා මේ හේතු ගැටුණු නිසා යමක් පෙනුණ කියලා හිතුණා එතකොට ඔබේ ඒකට ඇලුම් කරන්න යන්නේ ඇලුම් කරන්න යන්නේ නැහැ. ඒ වගේම ඒක අනිත් පැත්ත ඒකට ද්වේෂ කරන්න යන්නේ ඇයි නොයන්නේ? ඒක හේතු ගැටුන් නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙලා නිරුද්ධ වෙලා නිරුද්ධ වුණ බව දන්නේ නැති නිසා නුවණ මදි නිසා නුවණ මදි නිසා අපි හිතනවා මේ ගැටුණු කෙනා තවම ඉන්නවා කියලා. ගැටුණු කෙනා ගැටුණු දේ තවම තියෙනවා කියලා හිතාගෙන අන්න ඒ දේ සොයාගෙන කෙලෙස් උපදවනවා දැන් දිගින් දිගට දිගින් දිගට. අන්න දැන් ඔබට නුවණ තිබුණා නම් නුවණ තිබුණා දැන් ඔන්න නුවණින් විමසුව මේක. විමසනකොටම ඊට පස්සේ අන්න දැන් සිහියත් පිහිටනවා. දැන් ඔන්න දැන් තවන්නේ මොකද්ද? කෙලස් තමයි තවන්නේ. කෙලස් තවනවා කියන්නේ මොකද එහෙනම්? දැන් දිගින් දිගට දිගින් දිගට ඒ සිතවිල්ලම හිත හිතා හිත හිතා යන්නේ නැහැ. ඇයි හිත හිතා යන්න තරම් දෙයක් නැත කියන එක අපේ නුවණටම හසු වෙනවා. ඒ නිසා දැන් එහෙනම් ඔන්න ඔබට තියෙනවා පින්වත්නි දෙයක් කුමක්ද බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ එහෙනම් කෙලස් තවන වීරියෙන් මනා නුවණින් මනා සිහියෙන් මේ ඇස නැමැති ලෝකයේ කන නැමැති ලෝකයේ නාසය නැමැති ලෝකයේ දිව නැමැති ලෝකයේ කය නැමැති ලෝකයේ මනස නැමැති ලෝකයේ මෙන්න මේ තුල හටගන්න කාමච්ඡන්දය දුරවරන්නලු ව්‍යාපාදය දුරු කරන්නලු එතකොට පින්වත් දැන් මේ විදියට අපි වීරියෙන් නුවණින් සිහියෙන් කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි දුරු කරනකොට මේ කාමච්ඡන්දය කියන්නේ පංච නීවරණවල තියෙන නීවරණ ධර්මයක්. ඒ කියන්නේ නිවන අවරණ වහලා තියෙන ධර්මයක්. ඒ කියන්නේ සත්‍ය වහන ධර්මයක්. ඒතකොට ව්‍යාපාදේ කියන්නේ ඒ ව්‍යාපාදේ කියන්නේ පංච නීවරණවල එක් එක් කොටසක්. ඒ කියන්නේ නිවන අවරණ ධර්මයක්. එහෙනම් දැන් පින්වන්දි කාමච්ඡන්ද ව්‍යාපාද දුරු වෙන විදිහට වීරියෙන් බලන්න කියන්නේ එහෙනම් මේ නිවන ආවරණය කරපුව අයින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඒක දුරු කරන්න. හැබැයි දැන් කාමච්ඡන්දේ දැන් ඔබ දන්නවා මෙහෙම දැන් පොඩ්ඩක් විස්තර කරන්නකෝ. පින්වන්දි කාමච්ඡන්දේ කියනකොට දැන් කාමයට තියෙන කැමැත්තනේ. ඒ කියන්නේ ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගන්න මේ අරමුණු වලට තියෙන කැමැත්ත තමයි කාමත් ඡන්දය. එතකොට මේ කාමත් ඡන්දය කියන්නේ ඒවට තියෙන කැමැත්ත. හිත බැඳී යාම. මේක ලබා ගන්න බැරි වුණොත් මොකද අපිට ඇති වෙන්නේ? අපිට ඕන විදිහට පවත්ත ගන්න බැරි වුණොත් අපිට ලබා ගන්න බැරි වුණොත් ඇතිවෙනවා හිතේ ද්වේෂය. ඒක තමයි ව්‍යාපාදය. එතකොට ඒ ව්‍යාපාදෙන් අපි සම්මත ලෝකෙත් නිකන් කල්පනා කරලා බලන්න ඕනේ. දැන් ඔබට යම් දෙයක් ලබා ගන්න අවශ්‍යතාවයක් හිතුණා. ඒ දේ ලබා ගන්න අපහසුතාවයක් වෙනවා. දැන් ඔබට තියෙන කුමක්ද? ඔබට තරහක් ඇති වෙනවා. තරහක් දැන් ආවට පස්සේ දැන් තරහ ආවට පස්සේ දැන් ඊළඟට මොකද්ද ඔබට වෙන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාද. දැන් ඊළඟට ඒ තරහ තුල ටිකක් ඒ තරහ තුලම ක්‍රියාත්මක වෙලා ටික වෙලාවක් ඊළඟ වලට මොකද්ද කරන්නේ? ගිහින් නිදා ගන්නවා. තීන මිද්දේ. නිින්ද එනවා. මොකද නිින්දෙන්නේ ඇයි? දැන් සමහරලාට කියනවා මහත්තයරුන් කේන්ති ගිහිල්ලා දැන් නිින්ද ගිහිල්ලා තියෙන කියලා සමහර මොමුල්ලා කියනවා. මොකද හේතුව ඒ දැන් එයා කාමයට තිබිච්ච කැමැත්ත මත ඒ බලාපොරොත්තු වුණු දේ බලාපොරොත්තු වුණු විදියට ලබා ගන්නට බැරුණා දැන් මෙන්න द्वේෂසිතාව द्वේෂසිත ඇවිල්ලා ක්‍රියාත්මක වෙලා දැන් මෙයාට මොකද නිවෙන වැහුවා පළවෙනි එකනුත් ඇහුවා දැන් द्वේෂිතනුත් ඇහුවා වහල කරලා දැන් ඊට පංගකට මොකද කරන්නේ දැන් මෙන්න මෙයා ගිහින් දැන් නිදි දැන් බලන්න නුවණ දිනු කරන්න විදියක් ඇත්තේ නෑ දැන් එයා නිදි නිදාගෙන ඉන්නකොට දැන් බලන්නකො එයාගේ හිත එකඟ වෙලාද තියෙන්නේ එකඟ වෙලාද තියෙන්නේ නෑ නෑ නෑ මොකද හිත විසිරිලා හිත විසිරිලාමයි තියෙන්නේ. හිත විසිරලා තියෙන්නේ. අන්න බලන්නකෝ. එහෙනම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උත්තච්ච කුකුච්ච. හිත විසිරලා තියෙන්නේ. ඒ වගේමයි පසුතැවිල්ලට ලක් වෙමින්මයි හැම තප්පරෙම තියෙන්නේ. එතකොට ඒ වගේමයි දැන් ඊළඟට මොකද යාට ඇති වෙන්නේ සාමාන්‍යයෙන්? දැන් සමහරලාට ඒ දේ ලබා ගන්න බැරි වුණ මත තා මොන හරි කෙනෙක් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒ ඉන්න කෙනත් එක නිකන් දෙයක් කතා කරමින් කතා කරන්න කියනකොට දැන් අර කාමරේ පැත්ත අහකවත් ඉන්න වෙලාවක දැන් මොකක්ද රයට හිතෙන්නේ දැන් හිතෙනවා සැකේ තරහක් නෙමෙයි දැන් හිතෙනවා සැකයක් ඇති වෙනවා මොකද සැකේ එහෙනම් මට මේක ලබා ගන්න බැරුණේ දැන් මේගොල්ලෝ තමයි මේක ප්‍රෝග්‍රෑම් කරනවා ඇත්තේ දැන් මොකද්ද මේ ආපු කෝල් එකක් දැන් අය නැත්තම් කතා කරු කවුරුත් එක්කද ඔහොම කියලා දැන් ඔන්න සැකෙන් හැම මොහොතෙම දැන් සැකෙන් ගෙදරට කවුරු හරි ආවත් සැකෙන් ඉස්සර කන්න ටික මේසර දුන්නා දැන් මේසර තියන්න බැරුණොත් ඒකත් සැකෙන් දැන් මොකද මේ සැකේ උපදින්නේ? අන්න බලන්න කාමයට තිබුණු කැමැත්තෙන් ලබා ගන්න බැරි වීම නිසා බලන නීවරණ පහෙන් මෙයා පහළ දානවා. බලන සම්මත ලෝකයේත් ගෙවල් වල අඬදබර සඳු සරුවල් තියෙන්නේ මොකද සැකේත් එක්කම නේද? ඒගොල්ලෝ සමහරලාට කියනවා මහත්ය කියනවා නෝනා ඉන්න ඕන මහත්ය කියන විදියට. එහෙම ඉන්න පුළුවන්ද? බැහැනේ. එහෙම බැරුණාට පස්සේ ඊට පස්සේ කේන් තියෙනවා. ඊට පස්සේ අර විදියටම ඉතින් අවසානට කෙලවන්නේ සැකයෙන් හැමතිස්සෙම සැකයෙන්. කෑවත් සැකයෙන්, නොකෑවත් සැකයෙන්, හොඳ රැන්දත් සැකයෙන්, ගමනක් ගියන් සැකයෙන්. ඒ ස්වභාවයෙන් ඉඳලා අන්න බලන නීවරණ ධර්ම වලින් වහදානවා. ඒ නිසා පින්වන්දි ඔය සාමාන්‍ය මම විස්තරේ සම්මත ලෝකයේ දැන් ඔබ පරමාර්ථ ලෝකයේ තුල කල්පනා කරොත් තථාගත බුදුරජාන් වහන්සේ විසින් අපිට විස්තර කරන්නේ එහෙනම් මේ සතර සතිපට්ඨානය නැමැති ඒකායන මාර්ගයේ තියෙනවා ඒ මාර්ගය තුල ගමන් කරනකොට තත්වය පිරිසුදු වෙනවා. අන්න බලන්න දුක් දුම්නස් නැති වෙලා යනවා. ඉතින් ඒ නැති වෙලා යන්න පිරිසුදු වෙන්න විශේෂ අවබෝධයකටපත් වෙන්න නම් මෙන්න ක්‍රමේ එහෙනම් අපි හදාගන්න අවිද්‍යාව තුල හදාගන්න අනවබෝධය තුල හදාගන්න ලෝකේ දුරු කරන්න ඕන අනිවාර්යයෙන්ම කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි දුරු වෙන විදියටම මේ සිහියෙන් නුවණින් වීරියෙන් කටයුතු කරන්න. දැන් ඔබ සාමාන්‍යයෙන් දැන් අපි කල්පනා කරන්න මෙහෙම ඔබ මේ අත් මෙතන ඉන්න සමහර අත් භාවනා කටයුතු කරන අය ඉන්නවනේ නේද? ඔව්. එතකොට ඔබ භාවනා කර්මස්ථානයක් වඩන්න අපි හිතමු ආනාපාන සති භාවනාව කරන්න ගියා කියන්නකෝ. දැන් ඒත් ආනාපාන සති භාවනාව වඩන්න ඔබ වඩනාට පස්සේ දැන් ඔබට කුමක්ද වෙන්නේ? ඔබ මොකද්ද කරන්න ඕන? හිත ඒක අරමුණක තියාගන්න ඕන. නාසයේ හෝ හුස්ම රැල්ලේ හිත තියාගන්න එකනේ කරන්නේ. එතකොට ඔබට හිත තියාගන්න පුළුවන් දෙයක් අරමුණක? පුළුවන්ද? බෑ. එනිදි අයියේ එහෙම බැරි වෙන්න හේතු වෙලා තියෙන්නේ. අන්න බලන්න දැන් එතකොට ඔබ ලොවෙන් මිදෙන මගට යන්න හදනකොට ලොවේ කරපුවයි සිහියට එන්නේ දැන් මොකද්ද සිහියටනේ දැන් ඔන්න ලෝකේ කරපු ඝනදෙනු මතක් වෙනවා. අම්මා තාත්තා ඥාති හිතයිසින් ගේ දොර රැකිරක්ෂා ව්‍යාපාර ඕව මතක් වෙනවා. වාඩි වෙලා භාවනාවේ ඉන්නේ උජුන් කායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා කොන්ද ඍජු කරගෙන ඒ විදියට ඉන්නවා. බලන කෙනාට හිතනවා මෙයා නම් හොඳට භාවනා කරනවා කියලා. නමුත් මෙයා හොඳට පය ගානෙම රැකිරක්ෂාවේ ඉඳලා තියෙන්නේ. නැත්තම් ඕන ගැන සිහි කල්පනා කරලා තියෙන්නේ. දූදරුව ගැන සිහි කල්පනා කරලා තියෙන්නේ. ඇයි? පින්වත්නි ඔබ කෙලස් තැවෙන්න ඕන භාවනා වැඩනකොට දැන් ඔබට කෙලස් තැවෙන්න මොකද වෙන්නේ? දැන් ඔබේ හිත ඒ හුස්ම රැල්ලේ සිහියේ තියාගන්නව නම් මනා සිහිය තිබිය යුතුයමයි එතන. දැන් සිහිය නැති වුණොත් ඔබ දුවනවා කොහටේ? ඇහැ නැමැති ලෝකයට දුවනවා. අන්න දැන් ඔබ කල්පනා කරන ආනාපානයේ හිත තියාගෙන සිහියෙන් ඉන්නකොටම ඔබට ඇහැ නැමැති ඇහැට ගියොත් ඔබේ හිත ඔබ භාවනාවෙන් මිදිලා ගියා ලෝකයට ගියේ කුමකට දැන් අන්න බලන්න දැන් ඔබ වාඩි වෙලා ඉන්නවා බොහෝ වේලාවක් නමුත් දැන් සිහි වෙලා තියෙනවා gedara කටයුත්තක් දැන් එතෙන්දී ඒ ගියේ කුමකටද කාමත් ඡන්දයට දෙයයනේ දැන් වාඩි වෙලා ඉන්නවා නිවන වහලා තියෙන්නේ දැන් කාමච්ඡන්දයට හසු වෙලා තියෙන්නේ දැන් ඇස නැමැති ලෝකෙට ගියාගෙන කාමච්ඡන්දය තුල අහපු shabdයක් මෙනෙහි කරා කියන්නේ කාමච්ඡන්දය තුල කාපු දෙයක් සිහුණා කියන්නේ කාමච්ඡන්දය තුල දැන් මේ පින්වත් අයට පුළුවන් ද විනාඩි දෙකක්වත් අඩුම ගානේ හිත එක තැනක තියාගන්න බෑ හැම මොහොතේම එක්ක ඇහැට පනිනවා එක්ක කනට පනිනවා එක්ක නාසයට පනිනවා එක්ක දිවට පනිනවා ඔය විදියේම පැන පැන ඉන්න එකක් නේද තියෙන්නේ එතකොට ඒ යන්නේ කුමකටද යන්නේ අන්න හදා දැන් අපි හදාගත්ත ලෝකේ තියෙනවනේ අනේ ඔය ලෝකේ කොහොම දාලාද ඈතර වෙන්නේ නේ ඒක නිසා හිත මොකද්ද කරන්නේ යනවා හදපු ලෝකෙට අවිද්‍යාව නිසා හැදුණු ලෝකෙට යනවා ගිහිල්ලා එතකොට දැන් හැබැයි ඔබට තියෙන්න මෙන්න මේක මනා සිහිය තියෙන්න ඕන. දැන් සිහිය තිබුණොත් දැන් ඔන්න හුස්ම රැල්ල ඇතුළු වෙනවා පිට වෙනවා කියලා සිහි කල්පනාව ඉන්නවා. ඉන්න අතර මෙන්න මෙයා ගිහිල්ලා ඊයේ දැකපු පෙරහැරක් සිහි කරනවා දැන්. එතකොට සිහි කරනකොට දැන් එතකොට මෙයා දැන් භාවනාවේදී ඉන්නේ නෑනේ කාමච්ඡන්දේ නේ ඉන්නේ. දැන් එතකොට මන්න දැන් එතෙන්දී එහෙනම් ඔබේ හිත ළඟ දැන් සිහිය තියාගන්න. සිහිය නැමැති මුරකාරය තියාගන්න ඕන. දැන් එයා ආරක්ෂකයෙක් විදියට මුරකරුවෙක් විදියට දැන් ඉන්න උතන. කෝට්ටකුත් තියාගෙන ඉන්නවා යන්න එපා ගියොත් තලනවා කියලා. දැන් එතෙන්දී එයාට හොරනොත් යනවා. හැබැයි එතකොට ටක් ගාලා දැන් එහෙම යන්නේ නෑ මුරකාරයා හොඳ ශක්තිමත් මුරකාරයෙන්න. යනකොටම මුරකාරයට තේරෙන්නේ මෙයා යනවා කියලා. එනින් ටක් ගාලා අල්ල ගන්න බලන්න. එන්නේ එන ඇහැට පයින්නකොටම හා හා එන්න මෙහෙ. දැන් පෙරහැරවල් වේ දැන් තියෙන්නේ මේක. එන්න එන්න. දැන් බකට් කූඩු තරංගන වේ දැන් තියෙන්නේ මේක කියලා. එන්න මෙහෙ. දැන් හුස්බ ගන්න හෙලන්න කියලා. දැන් ඔන්න සිහියට දානවා. එහෙම නැති වුණොත් නැත්නම් වෙන කෑම එකක් ආපු එක සිහි කරනවා ගිහිල්ලා. එතකොට අර එක් කරගෙන අන්න සිහිය තිබුණොත් යන්නේ නැහැ. එහෙනම් සිහිය නැමැති මුරකාරයා මනා විදියට හිටියොත් සිහිය ඩියුටිය හරියට කෙරුවොත් අපිට හිත එතන තියාගන්න පුළුවන්. එතකොට ඒ වගේම දැන් ඔන්න සිහිය තියෙන්න ඕන හිත එතන රැක ගන්න. යන බව දැනගන්නේ සිහිය තිබුණොත් නේ. එතකොට ඒ වගේම ඒ යන්න හේතුව ඒකේ ස්වභාවය මේ දැන් දිගින් දිගට මෙහෙම යනවනම් දැන් උණු නුවණ තියෙනවා. දැන් කල්පනා කරන දෙයියනේ මේ අවිද්‍යාව නිසා හටගත්ත ලෝකයේදී මේ පෙර දැකපු දෙයක් නේද සිහි කරලා මේ මේ දිගින් දිගට ගලාගෙන එන්නේ කියලා දැන් ඔන්න නුවණින් විමසනවා. විමසලා ආපහු හිත ගන්නවා අපේ ඒ කර්මස්ථානෙට. ඒ අරගෙන පින්වත්නි <coughs> අපි මේ ක්‍රියාව තුල සිහිය තියාගෙන ඉන්නකොට අන්න කෙලෙස්ත වෙනවා. ඇයි කෙලෙස් තවනවා කියන්නේ පිනවද? මේ හිත නිතරම බලන්නේ කෙලෙස් ප්‍රගුණ කරන්න. වැඩි දියුණු කරන්න. දැන් අපි කරන්නේ මොකද? සිහිය තියාගෙන, නුවණ තියාගෙන, වීරියෙන්. දැන් යන්න හදන කෙනා ඇද්දල් අරගෙන ආපහු මෙතනින් තියාගන්නවා. සිහියෙන් බැරි වුණොත් නුවණින් බලනවා. ඒකේ ආදීන වශයෙන් හරි බලන නුවණින් නුවණින් බලලා හරි වීරිය කරලා මෙතන තියාගන්න ඇයි දෙයනේ දැන් මේ හිත මෙතනින් ඇහැට ගියා කියන්නේ යන්නේ කාමච්ඡන්දයටයි මේ හිත ඇහැට ගියා කියන්නේ යන්නේ ලෝකයටයි එතකොට මේ හිත ඇහැට ගියා කියන්නේ ලෝකයට ගියා කියලා කියන්නේ දුක් දුම්නස් තියෙන තැනටයි යන්නේ සසර දිගු වෙන තැනටයි යන්නේ ඒ නිසා ලොවෙන් එතර වෙන්න නම් අපි ලෝකයෙන් දැන් බුදුරජාන් වහන්සේලා ලෝක විදු ලෝකයෙන් ඈතර වුණා. ඉතින් උන්වහන්සේලා ලෝකයෙන් ඈතර වුණේ මේන්න මේ ඇස නැමැති ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගෙන. ඒ ලෝකේ හට ගැනීම අවබෝධ කරගෙන නැතිවීම අවබෝධ කරගෙන. එතකොට එහෙනම් දැන් අන්න අපි එහෙම කල්පනා කරගත්තොත් අපිට මේ ලෝකයෙන් ඈතර වෙන මගක් හොයාගන්නවා කියන එක ලොකු අමාරු කාර්යයක් නෙමෙයි. පින්වන්නේ අපිට තියෙන්න ඕන දැන් බලන්න දැන් ඔබ ඔබ අද ගෙදර ගිහිල්ලා කල්පනා කරන්නකො විනාඩි 5කට නිදියන්න යන්න හදන වෙලාවට පෙර විනාඩි 5කට වාඩි වෙලා බලන්නකො ආනාපාන සතිය භාවනාවක් කරන්න සූදානමක් වෙන්නකො පුළුවන් වෙයිද කියලා බලන්න එහෙම කරන්න ගියාට පස්සේ බලනකො දැන් එහෙම බලනකොටම බලන්න මම දැන් කාමච්ඡන්දෙට යන්න දෙන්නේ ව්‍යාපාදෙට යන්න දෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන්නේ පංච නීවරණ නීවරණට කිව්වොත් නිවන වහනවා නිවන වැහුණු නිවනින් වැහුණට පස්සේ මට හිත එකග වෙන්නේ නැහැ එකඟ වෙන්නේ නැහැ කියන්නේ සමාධිය නැති වෙනවා එතකොට යථාර්ථය දැක ගන්න විදියක් නැති වෙනවා ඒ නිසා මම ඒ බාහිර ලෝකයට යන්න දෙන්නේ නැහැ දැන් ඒ ලෝකෙට යන්න නොදී හිත රැක ගන්නවා කියලා හිතාගෙන විනාඩියක්වත් මේ කටයුත්ත කරන්න බලනකො බලලා තේරුම් ගන්නකො හිතේ ස්වභාවය කොහොමද කියන එක. ඒ තරම්ම පින්වත්නි අපිට කීකරු කරගන්න බැරි හිතක් තියෙන්නේ මේක. හැබැයි දැන් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ එකම එක මාර්ගයේ මෙන්න මේක තුල අපි ගමන් කරනව නම් ඔන්න අපිට ඒ සත්වය පිරිසුදු වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔන්න ඔබ කල්පනා කරගන්න හැබැයි එහෙනම් දැන් කායේ කායානුපස්සී විහෙරති කායේ කයානුව බලනකොට ආතාපි සම්පජානෝ කෙලස් තවන වීරියම බලන්න මනා නුවණින්ම බලන්න මනා සිහියෙන්ම බලන්න ඒ ඒ බලන්නේ මොකද්ද කුමක් වෙන විදියටද බලන්න දැන් බලන එකේ අපිට තියෙන ඉලක්කයක් දැන් අපි දන්නේ නැහැ ආනාපානේ කරන්නේ කුමකටද කියලා සමහර වෙලාවට. ඔය කරනවා. ඒ කරනකොට කායानुපස්සනාව වඩන්නේ කුමකටද දල්න්නේ නැහැ. ඔය අපි කරනවා. පින්වන්නේ අපි කායानुපස්සනාව වඩනකොට කෙලස් දුරු ඕන. අනිවාර්යෙන් කෙලස් දුරු වෙන විදිහටමයි බලන්න ඕන. එහෙනම් කෙලස් දුරු වෙන්නේ නැත්නම් ඒ වඩන කර්මස්ථානේ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. බොහෝ අපිට වෙලා තියෙන්නේ වාඩි වෙලා ඉන්නවා හිත හිත හිතේන පැත්තේ අර ලෝකවල ගිහිල්ලා හිත එහෙම ක්‍රියාත්මක පින්නන්නේ දැන් මේ ධර්මයේ තුල කටයුතු කරනකොට සත්වය පිරිසුදු වෙනවා. පිරිසුදු වීම සිදු වෙන්නේ මෙන්න ආයතනයක් හටගන්න හැටි නුවණින් දකිනවා. ආයතනයක් හටගන්න හැටි නුවණින් දකිනකොට එයාට තේරෙනවා කුමක්ද මේ හේතු ගැටීම නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා. එහෙම දකිනකොටම එයා ඒ දැකපු රූපයට ආසා කරන්න යන්නේ නැහැ. එයින් දැකපු රූපයට ද්වේෂ කරන්න යන්නෙත් නෑ ලබා ගන්න බැරි වුණා කියලා ද්වේෂ කරන්නෙත් නෑ. ඉන්දියා ලබා ගන්න ඕන කියලා ආස කරන්නෙත් නෑ ලබා ගන්න බැරි වුණා කියලා ද්වේෂ කරන්න යන්නෙත් නෑ. ඉතින් ඒ දෙකට එයා යන්නේ නැති වෙනකොට එයා වර්තමානයේ තුලම යථාර්ථයක් දැක්කොත් වර්තමානයේ තුලම එයා යථාර්ථයක් දැක්කොත් එතකොට අන්න බලනකො එයාගේ හිත පිරිසුදු වෙනවනේ. දැන් ඕගොල්ලොන්ගේ අපේ සිත් නිරන්තරයෙන් මොකද්ද වෙන්නේ? අපිරිසුදු වෙනවමයි. කියපු වචනයක් පෙර කියපු වචනයක් හෝ අල්ලගෙන ඒක කරේ පුන පුනා පුන පුනා සිතිවිලි උපද්දව උපද්දව ඉන්නවා. දැන් එහෙම උපද්දව උපද්දව ඉන්නේ කොහොමද වෙන්නේ? හිත කෙලෙසෙන එක වෙන්නේ. හිත කෙලෙසෙනවා. ඒ කෙලෙසෙනකොට ශෝකයම්මයි එන් ඇති වෙන්නේ. සුසුම් හෙලීම්මයි ඇති වෙන දැන් අපේ ජීවිතේ කොපමණ ශෝකයන් ඇවිත් තියෙනවද කොපමණ සුසුම් හෙලීම් ඇවිත් තියෙනවද නේ එතකොට එහෙනම් අපි දැන් දහම තුල හැසිරෙනවා කියනවා ධර්මයේ තුල ජීවත් වෙනවා කියනවා ඒත් අපි දැන් එන බුදුරජාන් වහන්සේ කියපු කාරණාවල අපිට ලැබිලා නැහනේ ඒ ටික බුදුරජාන් වහන්සේ නම බුරු දේශනා කරන්නේ නැහනේ සත්‍යයමනේ දේශනා කරන්නේ ඉතින් ඒ දේශනා කරන සත්‍යය තුල එන අපි පිරිසුදු වෙලා නැහනේ අපේ හිත යම් ප්‍රමාණයකටවත් සම්පූර්ණ පිරිසුදු වෙන්නේ රහතන් වහන්සේලා ඕගොල්ලෝගේ යම් ප්‍රමාණයකට පිරිසුදු වෙන්න පුළුවන් නම් යම් ප්‍රමාණයකටවත් අපිට මේ එක එක ඇහෙන් කනෙන් දිවෙන් ඒ ගන්න අරමුණු වලට දුවන හිත පාලනය කරගන්න පුළුවන් නම් ඒක ලබා ගන්න බැරි වුණා කියලා තරහ එන එක යම් ප්‍රමාණයකටවත් අඩු කරගන්න පුළුවන් වුණා නම් කොච්චර වටිනවද බලන්න. පිනවද මේ දුක් දුම්නස් නැති කරගන්න බුදුරජාණන් වහන්සේම තමා මේ දේශනා කරන ලෝකේ පහළලා දුක නිවෙන මාර්ගය. අපි දැන් සැපයි සැපයි කියලා ගන්න හැම අරමුණක්ම මොකද්ද? දුකමයි. ඇයි දැන් ඔබ දැන් ඔබෙන් ඇහුවොත් මම ඔබ කැමති සැපටද දුකටද? ඇත්තටම දැන් ඔබ කැමති සැපටද දුකටද? ඕගොල්ලෝ කැමති සැපට. ඕගොල්ලෝ අවිද්‍යාවෙන් වැහිච්ච තරම කොච්චරද කියනවනම් ඔබ සැප කියලා අල්ලගෙන තියෙන දෙයනේ දුකමනේ. ඉතින් මොනව කරන්නේ ඉතින් ඕකට? දැන් සැප කියලා දැන් ඕගොල්ලොන්ගේ තියෙන අවිද්‍යාවමයි. තෝරන තෝරන දේම සැප කියලා දුකමයි අල්ලන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය අල්ලන එක දුකක්. ඉතින් ඒ දුකක් කියුවොත් දැන් උන්වහන්සේ දුකයි කියන දේ ඔබ හිතන්නේ සැපයි කියලා. උන්වහන්සේ සැපයි කියලා හිතන දේ ඔබ හිතන්නේ දුකයි කියලා. නේ? බලන්නකෝ ඒක. දැන් උන්වහන්සේලා දේශනා කරනවා මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් Taman කැමති දේ අතහරින්නකෝ. ප්‍රිය දේ නිසා මහණෙනි දුක එනවා. ප්‍රිය දේ නිසා. ප්‍රිය දේවල් හටගත්තේ ඇහෙන් කනෙන් මේ ආයතන වලින් ගැටුණු අරමුණුනේ. ඒව නිසා තමයි අපිට එන්නේ දුක. බුදුරජාන් වහන්සේ දේශනා කරන ප්‍රිය දේවල් අතහරින්නකෝ. ඔන්න දුක ඉවරයි. දැන් පුළුවන් ද ප්‍රිය දේවල් අතහරින්න? ප්‍රිය ජාතික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණේ ප්‍රිය දේ අතහරින්න. කැමති දේ අතහරින්න. කැමති දේ නිසා ඔබට දුක එනවා. කැමති දේ අතහැරියොත් දුක නැති වෙනවා. ඕන දැන් බලන්න දැන් ඕන බුද්ධ දේශනා. දැන් පුළුවන් ද බලන්න දැන් දැන් ඔබ කැමති දුකෙන් එතර වෙන්න? කැමතිද? දැන් කැමතිද ප්‍රිය දේවල් ටික අතාරින්න? දැන් කැමතිද? කැමති නෑ. කැමති නෑ අතාරින්න. දැන් ඒක අතාරන්න කිව්වොත් දැන් ඔබ ඔබ කැමති දැන් අපි දූ දරුවෙක් ඉන්නවා. ගෙයක් දොරක් තියෙනවා. මොන මිල මුදල් ටිකක් තියෙනවා යාන වාහන තියෙන ඔයින් ගියා මොකක් හරි කාට හරි දැන් අපි හිතමු කොහෙට හරි පූජා කරන්න හරි මොන හරි කිව්වොත් දැන් මොකද කරන්න හිතන්නේ ඒක නැති වුණොත් තමයි මට දැන් ඔබ හිතන්නේ බුදුරජාණන් වහන්සේ හිතන පැත්ත අනිත් පැත්ත මට දුක එන්නේ ඕක නැති වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕක තියෙනකොට තමයි දුක එන්නේ ඔබ හිතන්නේ ඒක නැති වුණොත් දුක එනවා කියලා පින්නන්දී ඔබ වඩාත් කැමතිව 10ක් තියෙනවා ඔබට දුක් 10ක් එනවා වඩාත් කැමති ඒවා අටක් නම් තියෙන දුක් අටයි එන්නේ. වඩාත් කැමති ඒවා පහ නම් තියෙන දුක් පහයි තියෙන්නේ. වඩාත් කැමති ඒක නම් තියෙන දුක් එකයි තියෙන්නේ. වඩාත් කැමති මොකුත් නැත්තම් දුක් මොකුත් නැහැ. දැන් බලන්න. ඔබ කැමති මොකේද? එක ගේකින් සැනසෙන්න කැමතිද? නෑ. දෙකක් ගන්නවා. ඒකෙන් කැමතිද? නෑ. වාහන තුන හතරක් හරි ගන්න හදනවා. ඒ ඔහොම ඔහොම ඔහොම අපි යන්නේ දුක් ටික වැඩි කරගන්න. ඇයි මොකද එහෙම එහෙම හිතෙන්නේ? ඒ දුක අපිට ඒක දුකයි කියලා තේරෙන්නේ නැතිකම. පින්වන්දි පළඟැටියා ගැන පළඟැටියා ගින්නට හරි හරිම කැමතියි. ඇයි කැමති? පළඟැටිය හිතන් ඉන්නේ ගින්න කියන්නේ හරි පහසුව හොඳ පහසක් දෙන එකක් කියලා. පණිනව කැමැත්තෙන්ම ගින්නට. එතකොට පළඟැටිය පිච්චෙන්නේ නෑ නේද? පිච්චෙනවා. ඇයි පිච්චෙන්නේ? ගින්නට ආදරෙන් පැන්නත් ගින්නේ ස්වභාවය කුමක්ද? දැවෙන ගතියමයි. ආදරෙන් ගින්නට පැන්නත් පිච්චෙනවා. අනාදරෙන් ගින්නට පැන්නත් පිච්චෙනවා. ඒ නිසා අන්න බලන්න ගින්නේ ස්වභාවය ඒ දැවෙන ගතියමයි. නොතේරෙන පළඟැටිය දිගින් දිගට පයින්නවා. ඔබ ඒ හරියක හිටියොත් ඔබ කියන්නේ මොකද අනේ මේ පළඟිට බලනකො මෝඩකමට ගින්නට පැන පැන දැන් කොටසක් පිච්චුණා. ඉතුරු කොටසත් පනිනවා ආයිත් තරකටම. මේ පළඟිටේ පිච්චෙද්දි පිච්චෙද්දි පනිනවා කියනෝනේ මේ තේරෙන්නේ නැතිකම කියලා. පළඟිටේ තේරෙනවා දැන් ඕගොල්ලෝ කරන ක්‍රමය කියන්නේ මේ මිනිස්සු දෙයියනේ මේ මිනිස්සු හිතන්නේ මානසින් උසස් අය මිනිස්සු කියලා. මේ තුන් ලෝකයේම අග්‍ර අග්‍ර වෙච්ච තථාගත බුදුරජාන් වහන්සේම දේශනා කරනවා දුකෙන් නිදහස් වෙන්න නම් කැමති දෙයින් අතහරින්න කියලා. ඊළඟට මේ පළඟටිය කියන කතාව දැන් පළඟටිය ඊට පස්සේ කියන මේ මිසු කැමති ඒවම බදා ගන්නවා. බදාගෙන අනේ මේ බලන්නකෝ ඒගොල්ලෝ සුසුම් හෙලනවා ඒ අත් ගහනවා හඬනවා විලාප දෙනවා ඔය ටික කර කර කර කර ඉන්නවා ජීවිතේ. එතෙන් මේගොල්ලෝ ලබා ගන්න කුමක්ද? දුකම ලබා ගන්නවා කියලා පළඟටිය තරපැත්තෙන් නම් කියන්න පුළුවන්. ඕගොල්ලොත් මේ පැත්තෙන් නම් පළඟටිය පළඟටිය තරපැත්තෙන් නම් මේ පැත්තට කියන්නේ. දැන් ඕගොල්ලෝ කැමැත්තෙන් දුක ගත්තත් ඔබට එන්නේ දුකමයි. අකමැත්තෙන් ගන්නෙත් දුකම නම් ඒන්නේ දුකමයි. කැමති වුණත් දුකේ ස්වභාවය දුකමයි. අකමැති වුණත් දුකේ ස්වභාවය දුකමයි. දැන් අපි හිතන් ඉන්නේ දුක මම දුක මගේ දුක මගේ ආත්මය කරන් තියෙන්නේ. නේ? දුක නැති වුණොත් තමයි සමහර අයට පොඩි ගැටලුවක් තියෙන්නේ. සමහර අය දැන් නිදහස් වුණොත් දැන් ওই ගැටලුව නිදහස් වෙලා බොහොම විවේක ස්ථානකින් ලැබුණොත් එයාලා කියන්නේ පාළුයි නේ සමහර අය අපේ ස්ථාන වල කියන අනිසයන් පාළුයි හරි පාළුයි. ඇයි පාළුයි කියන්නේ මේ? දුක නෑ කියන එක. ටිකක් දුක අඩුයි කියන එක. ඒගොල්ලෝ අර ඒගොල්ලෝ තියෙන්න ඕන කන සන්තරපණය කරන් තියෙන්න ඕන. නාසයෙන් දකින්න, නාසයෙන් ශ්‍රවණය කරන, ඇහෙන් දකින්න ඒව තියෙන්න ඕන. ඇයි? ඒ කියන්නේ ලෝකයේ නිරන්තරයෙන් හදමින් හදමින් ඒ අකුසල ධර්මයන් තුල යන්න තියෙනකොට අවිද්‍යාව තුල නිවන වහවහ යනවා. ඒක තුල තමයි ඒගොල්ලෝ කැමැත්ත තියෙන්නේ. අන්න බලන්න. ඒ නිසා පින්වත්නි මේ සසරෙන් එතර වෙන්න කැමති නම් ඔබට ඔබට තියෙන හොඳම දේ තියෙන්නේ කැමති දේවල් අතාරිනකෝ අද ඉඳලා. එක එක අතාරින්නකෝ. එක එක අතහැරියොත් දුකත් ඒ හා සමානවම අතහැරෙනවා. අතහැරෙනවා. දැන් කියන කොටත් හිතට බයක් නේ හිතෙන්නේ. කොහොමද මේක මම අතාරින්න කියලා. පසළොස්වක පොහොයකට සිල් ගන්න එන්න කිව්වත් අපිට එන්න විදියක් නැහැ ස්වභාවනේ කියන්නේ. අතහරින්නේ කොහොමද කියන එක. හැබැයි කොහොම හිතුවත් අපිට අතහරින්න ඕන කියලා හිතුවත් අතහරින්නේ නැහැ කියලා හිතුවත් ලොවේ ස්වභාවය අත හැරෙනවාමයි. හැබැයි අතහැරෙන්නේ කායික ස්වභාවයෙන් අතහැරෙනවා. හැබැයි මනෝමය ස්වභාවයෙන් අරගන්නවා. ඒකතු කර්ම විදියට එකතු කරගෙන එකතු කරගෙන විපාක විදියට විඳින්න ලැබෙයි. දැන් කයෙන් මොන දේ අල්ලගෙන හිටියත් පින්වන්දි ඔබට ඔය සියල්ල අතහරින්න වෙනවා. ඒ නිසා කල්පනා කරමි අපි මේ ලෝකයේ තුල ඉන්නවා කියලා කියන්නේ මේ ඇහැ නැමැති ලෝකයේ තුලින් හදාගත්ත දේවල් බල බලා සතුටු වෙනවා. ඒ සතුටු වෙන හැම දෙයක්ම දුකයි පින්වත්නි. දැන් ඔබ සාමාන්‍යයෙන් කල්පනා කරලා බලන්න දැන් ඔය වාඩි වෙලා ඉන්නකොට කකුල නමන් ඉන්නවනේ. දැන් කකුල නමනකොට දැන් ටික වෙලා යනකොට මොකද වෙන්නේ කකුල රිදෙනවා. රිදෙනකොට දැන් නමන් ඉන්න එක රිදෙනවා. දැන් ඔබ මොකද්ද හිතන්නේ මොකක් කරුවොත් හොඳයි කියලා හිතනවද? දිග හැරියොත් සැපයි කියලා හිතනවනේ. දිග හැරියොත් සැපයි. සැපයි කියලා දැන් මොකද කරන්නේ? දිග හරිනවා. දැන් නමන් තිබුණ එක සැපද දුකද? දුකයි. ඒ නිසා දැන් සැප හොයන්න මොකද කරේ? දිග හැරියා. දැන් දිග හැරියට පස්සේ මෙන්න ටික වේලාවක් යනකොට දැන් මොකද ආපහු වෙන්නේ? නැවත රිදෙනවා. දැන් ආයි නැවත මොකද හිතෙන්නේ? නමා ගත්තොත් හොඳයි. දැන් ඉතින් බලන්න ඔය විනාඩි කීපයක නුවණක්වත් හසු කරගන්න අපිට තේරෙන්නේ නැහනේ. දෙයියනේ දැන් මේ විනාඩි කීපයකට කලින් දුකයි කියලා හිතන් හිටියේ නමපු එක. සැපයි කියලා දිගහැරියා. දැන් මේ දිගහැරගෙන ඉඳපු එක මෙන්න විනාඩි කීපකින් දැන් ආපහු පෙර දුකයි කියපු අන්තේ සැපයි කියනවා දැන්. දුකයි කියලා මේ මොහොතකට කලින් අපි අතහැරපු අන්තේ දැන් කියනවා සැපයි කියලා. ඒක ටික කියලා හිටියන් ආපහු දැන් අර දැන් දිගහරන් හිටපු දුක නිසානේ දැන් නැවතත් අපි නැමුවේ. දැන් ආයිත් නමන් ඉන්නකොට දුකයි කියලා හිතනකොට ආයිත් අර පැත්තට යනවා සැපයි කියලා. දැන් ඔබට කොතනද සැප හම්බුණාද? හම්බුණාද? හම්බුන්නේ නැහැ. හමුනේ කුමක්ද? දුකමයි. හැබැයි පුංචි වෙනසක් තියෙනවා. දුකේ නානත්වයක් තියෙනවා. දැන් නමන් ඉන්නවට සාපේක්ෂව දිගහරපු එක පුංචි වෙලාවක් යනකම් සැපක් වගේ දැන් සැපයි නෙමෙයි. සැපක් නෑ. ඒක දුකේ අඩුවක්. දුකමයි තියෙන්නේ. දුක තුලමයි ඉන්නේ. දුකේ අඩුවක් නම් සැප වුණා නම් කවදාකවත් දුක වෙන්න බෑනේ. දුකේ අඩුවක් තියෙනවා. නමං ඒ කියන්නේ මෙහෙමයි. නමං හිටියට සාපේක්ෂව දිගහැරපු මොහොතේ දුක අඩුයි. අඩුයි ඒ කියන්නේ දුකමයි තියෙන්නේ. එහෙනම් අපි මේ බලමු දුක්කම තුලනේ ජීවත් වෙලා තියෙන්නේ. දුකමනේ මම කියලා අරන් තියෙන්නේ. දුකමනේ මගේ කියලා අරන් තියෙන්නේ. ඉතින් ඔහොම දෙයක් අත හිතා ගන්නවත් අපහසුකම් තියෙන අපි මේ ඇහැ කන දිව නාසය කියන මේ ලෝකෙන් ඈතර වෙන්න හිතනවා කියන එක පින්වන්දි නුවණින්ම තමයි මේක හසු කරගන්න ඕන. මේක වීරියෙන්ම තමයි කටයුතු කරන්න වෙන්නේ. මේකට මනා සිහිය තිබිය යුතුමමයි. සිහිය නොතිබුණොත් නුවණ නොතිබුණොත් කුමක්ද කරන්න කියන එක තේරෙන්නේ නැතුව අරිනවා. එනි කෙලස් තවන වීරියෙන් කෙලස් තැවීමක් නැහැ. ඊට පස්සේ අපි කෙලස් දිගින් දිගට දිගින් දිගට වැඩි කරන ක්‍රියාදාමයක්මයි. ඔබ පින්වන්නේ ඇසෙන් රූපය බලලා සතුටු වෙනවා කියන්නේම කෙලස් වැඩි කරනවා. කෙලස් වැඩි කරන එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා කල්පනා කරගන්න. මොකද්ද? සිහිය පවත්වා ගන්න. සිහිය පවත්තන්න කියන තැන ওই සිහිය ත්‍රිවිධත්වයක් තියෙනවා. සිහිය කියනකොට ඔබ හිතන්න එපා මේ ගමනක් යනකොට සිහියෙන් යන එක, ෂර්ට් එකක් අඳිනකොට සිහියෙන් අනේ කෑම. ඒක නෙමෙයි සිහිය කියන්නේ. සිහිය කියලා කියන්නේ ආයතනයන් උපද්දවන්න හිත යන්න නොදෙන්න ඕන. කාම ඡන්දයට ඒ ඇහ ඇස කන නාසය කියන ලෝකෙට හිත ගියොත් ලෝකේ පැවැත්මයි. ඒක තුනයි. එතෙන්දී ඇති වෙන්නේ ක්ලේශ ධර්මයමයි. එයට යන්න නොදී රැකගත්තොත් හරි. නුවණින් දකින්නත් ඕන. එහෙම නැති වුණොත් අපිට මේ මේ ශාසනය තුල ප්‍රයෝජනයක් ගන්න බෑ. මොනවා හරි දෙයක් ඉතින් කරා කියලා නිකන් හිතා ගන්න පුළුවන් අර නමන් ඉන්න එක වේදනාව නිසා දිගහැරියා. ආයිත් දිගහැරියට පස්සේ ආයිත් වේදනාව රයිට් නැමුවා. මොකද අර ඉස්සලා නමන් හිටපු එක දුකයි කියලා දැන් අපිට තේරෙන්නේ නෑනේ. එතෙන්දී ආපහු දැන් දිගහැරපු දැන් අයිත් නමනවා ඒන ඒක දුකයි කියලාත් අපිට තේරෙන්නේ නේද? ඒ තරම් අවිද්‍යාවකින් පින්වත්. ඒ නිසා දැන් ඔබ කල්පනා කරගන්න මේ සංසාරයෙන් එතර වෙන්න නම් තථාගත බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන්ට යෙදුනා වූ මේ ශ්‍රී සද්ධර්මය අහලා ඔබත් මේ කයේ කයානුව බලමින් කයේ යථා ස්වභාවය දකිමින් අවබෝධ කරගන්න කුම කුමක්ද දැන් එකයි යථාසෝභය දකින්න කටයුතු කරන්න ඕන මොන විදියටද කෙලස් තවන වීරියෙන් මනා නුවණින් මනා සිහියෙන් යුක්තව තමයි කුමක්ද මනා සිහියෙන් මනා නුවණින් මනා වීරියෙන් කුමක්ද කරන්නේ මේ ඇස කන නැමැති ලෝකයේ හදාගත්ත මේ අවිද්‍යාව නිසා මේ අනවබෝධ නිසා හදාගත්ත ලෝකේ කාමච්ඡන්දය දුරු කරන්න ව්‍යාපාදය දුරු කරන්න. දුරු කරලා මේ හැම කෙනාටම උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදයක් දෙන්න. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන කීපපලක්ම HD ගුණසේන මහතා 1566 6 3න් 5 සිරිමල්වත්ත කොට්ටා උතුර පන්නපිටිය වසර කිහිපයකට පෙර මිය ගිය ඒ දෙපළගේම දෙමව්පියන් සිහිපත් කරලා තමයි කටයුතු කරන්නේ පියාණන් දෙපළ වන HT පියසේන මහතාත් ජෙරමියස් ඇතුළත් මුදලි මහත්මාත් ඒ වගේම ඒ දෙපළගේ මෑණියන් දෙපළ වන රන්සිනා ගමගේ මහත්මියත් මැගිනෝනා කෝට්ටගේ මහත්මියත් ඒ වගේම සොහයුරන් දෙපළ වන සිරිපාල හේවගේ සහ කරුණාරත්න හේවගේ යන ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කිරීම වශයෙන් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් තමයි අය මෙම දායකත්වයේ දරලා මේ ධර්ම දේශනාවට කටයුතු කරලා තියෙනවා. ඒ අයටත් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා කියලා සාතුනාද. ඒ වගේම තව කණ්ඩායමක් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා තියෙනවා. කුරුණෑගල වෑඋඩ පහළ කෝට්ටමුල්ලේ දස රත නිවසේ පදිංචි ඩී.එම්. පොඩිමැණිකේ ඇතුළු දූදරු පිරිස සහ දෙරණෑගම පදිංචි සුවිනීතා දිසානායක මහත්මිය ඒගොල්ලොන්ගේ අරමුණු තියෙන්නේ ඩී.එම්. පොඩිමැණිකේ උපාසිකා මාතාවගේ දයාබර ස්වාමිපුරුෂයා සහ එම දූදරුවන්ගේ දයාබර පියාණන් වූ පරලෝ සපත් එච්.බී. දසනායක මහතාටත් වසර 17කට පෙර මිය ගිය තෙන්නකෝන් නදරුවාටත් සුවිනීතා දිසානායක මහත්මියගේ දයාබර පියාණන් වූ පරලෝ සපත් මුදියන්සේ දිසානායක මහතා සහ දයාබර මෑණි යන් වූ පරලෝ සපත් මණිකේ දිසානායක යන අය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමත් මේ වෙනුවෙන් දායක වූ සියලු දෙනාගේ මිය ගියා වූ සියලු ඥාතීන් හිත මිතුරන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා අපවත් වී වදාළ පූජ්‍ය පානදුරේ අරිදම ස්වාමීන් වහන්සේටද වර්තමාන බෞද්ධයා නාලිකාවේ සභාපති තැන්පත් ධර්ණාගම කුසලදම ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා ශ්‍රී සද්ධර්මයේ අසුණු කැමැති දෙවිමිනිස් බඹලව සියලු සත්වයන්ට මේ ධර්මීය දානයක්ම වේ ධර්ම දානයක්ම වේවා කියන අදහසින් තමයි ඒත් ඔය කටයුතු කරන්නේ ඒ නිසා දැන් නැවතත් කල්පනා කරගන්න මෙහිම මේ ධර්ම දානය සඳහා සම්බන්ධ වුණු මේ පින්වත් පිරිස බලාපොරොත්තු වුණු තම තමන්ගේ මිය පරලෝයන්ට යෙදුණව ඥාති වර්ගයා සිහිපත් කරලා මේ කටයුතු සිදු කරන්නේ ඒ අයගේ ඒ ඥාති වර්ගයාටත් මේ සම්බන්ධ වුණු ඔබ අප හැමදෙනාම නම් මිය පරලෝයන්ට යෙදුණව ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා කියලා සාදු. ඒ වගේම කල්පනා කරගන්න පින්වන්දි මේ සම්බන්ධ වුණු ඔබ හැමදෙනාටමත් ඒ වගේම පින් කැමති සියලු දෙවි දේවතාවුන්ද මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියන්ද බලාපොරොත්තු වන්නා වූ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සහ එනම් කල්පනා කරගන්න නැවත වතාවක් සම්බන්ධ වුණු ඔබ අප හැම දිනාටම මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා